ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ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 කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්ල පරක්කමෝ අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් කීපයේම මේ බෝධිරාජ සූත්‍රයේ සඳහන් වෙන පංච ප්‍රධානියංග ධම්ම නැත්තම් මේ යෝගාවචරයේ විසින් භාවනා කරන කෙනෙක් විසින් තමා වශයෙන් සකසා තනා වඩාගත යුතු ප්‍රධානියංග ධර්ම පිළිබඳව දවසකට එක ගානේ සාකච්ඡා කරගෙන ආවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හතරවෙනි අංකය ආරද්ධ විරිය නැත්නම් මේ වීරිය චෛතසිකය පිළිබඳව. මේක බුද්ධ දේශනාවේ විශේෂයෙන් මේ ගෞතම බුදු සාසනයේ වැදගත් එකක් විදිහට සලකනවා. ඒ වගේම මේ වීර්ය චෛසිකය පිළිබඳව විවිධ මතභේදත් නැතුවම නෙවෙයි. කෙසේ නමුත් බෞද්ධයන් අතර ප්‍රසිද්ධව තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැත්නම් මේ බෝධිපාක්ෂික ධර්ම 37 ගත්තාම 37 වැඩියෙන්ම නැවත නැවතත් සඳහන් වෙන චෛසිකය තමයි වීර්ය චෛසිකය. ඒක නව පොලක සඳහන් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් සතර සම්මප්පදන් වීර්ය කිව්වාම ඒ ප්‍රධාන වීර්ය හතරටම වීර්ය චෛතසිකයේ යෙදෙනවා. ඊට පස්සේ මේ ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා සම් ඒ සතර ඊර්ධිපාද ගන්නකොටත් එතන නැවතත් විරිය චෛතසිකයේ යෙදලා තියෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මවල වීර්ය ඉන්ද්‍රිය වශයෙන් බල ධර්ම වල වීරිය බලය වශයෙන් පොච්චංග ධර්ම වල වීරිය සම්පොච්චංගයේ වශයෙන් ඊටසේ අවසානයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාම වශයෙන් අර නම පොලක සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා යෝගාවචරයට යෝග ජීවිතයේදී විවිධ තැන්වලදී හමු වෙන දිනු කළ යුතු ඒ විතරක් නෙවෙයි හොඳට මතක තියාගන්න ඕනේ යෝග ජීවිතයේ යද්දී ක්‍රමයෙන් ක්‍රමයෙන් පරිණාමයටපත් වෙන චෛසිකයක් මේක. ආරම්භයේදී කරන ක්‍රමයේ නෙවෙයි දියුණු දියුණු වේගන යනකොට යෝගාවචරයට මේ වීර්ය පිටබඳ වැටහෙන ක්‍රමයේ ඒ වගේම හමු වෙන ක්‍රමයේ ඉතින් ඒක නිසා ආධුනික යෝගාවචරයට වීර්ය උගන්නන ක්‍රමයට හරියන්නේ නැහැ යම් ප්‍රමාණයකට වීර්ය තනවා වඩා ගන්න කෙනාට ඒ කනහට කියන දේ මේ අර හොඳටම වීර්ය වඩා ගන්න කෙනාට කියන එක තේරෙන්නේ නැහැ එනිසා මේ වීර්ය චෛසිකය ක්‍රමයෙන් පරිණාමයටපත් වෙන බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න වගේ වීර්යයත් තල තුනා වෙන තත්වයකට කියනවා. ඒක නිසා මේකට විවිධ මත විවිධ අර්ථකතන එන්න ඉඩ තියෙන ඒකයි. මෙතන නමුත් අපේ අපි අරගත්ත මේ පංච ප්‍රධානියක ගැන කතා කරනකොට එතන විරිය අර්ථ දක්වලා තියෙන්නේ ආරද්ධ විරියෝ හෝති කියලා. අරමන ලද විරිය ඇත්තා වූ මේකෙන් බොහෝ විට අදහස් කරන්නේ හඳුන්වා දීමේ මට්ටම. වීර්ය කියලා කියන්නේ මොකක්ද කියලා. තව ඉස්සරහට යනකොට තමයි ඒ වීර්යයේ විවිධ තාරාතිරම් විවිධ පරිණාමයන් දක ගන්න පුළුවන් වෙන්නේ. එතනින් ඒ ආරද්ධ විදියෝ හොත් විහෙරති කිරකින් අතර වෙන්නේ නැතුව සරුවචන් වහන්සේ ඒ ආරද්ධ විරිය කියන එක මොකද්ද කියන එක හඳුන්වා දෙනවා අකුසලාන ධම්මානම් පහනාය තමන්ගේ චිත්තචෛතසිකවල තියෙන දැනටම හටගෙන තියෙන යම් අකුසල ධර්ම තියෙනවා නම් ඒව ප්‍රහාණය පිළිබඳව අතහැර දැමීම පිළිබඳව ගුරුලා දැමීම පිළිබඳව අරබනලද විරිය ඇති වෙන්න ඕන. ඒ වගේම අනුප්පන්නාන කුසලානන්ද අම්මානං උපාදාය. තාම තමන්ගේ චිත්තසංතානයේ නෝපන්නෝ වඩාගත යුතු හොඳ දක්ෂකම් කුසලතා දිනු කර ගැනීම පිළිබඳව නිතරම සාදර වෙන්න ඕනේ. ආරද්ධ විරිය කියලා කියන්නේ ආරම්භන ලද විරිය ඇති වෙන්න ආරාධනා පූර්වක වෙන්න ඕනේ. සාදර වෙන්න ඕනේ. අන්නේ සාදර වීම පිළිබඳව තාමවා දල්ල පරක්කමෝ අනිකිත දුරෝ කුසලේසු ධම්මේසු. තාමයෙන් පුරුෂ තාමයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ මදයේ කලේතියමක් තියෙනවා නම් ඒක නොකරින් නැතුව දල්ල පරක්කම කියන්නේ දැඩි පරාක්‍රම වීර්යකින් ඉදෙන්න ඕනේ කියලා. ඇත්තට මේ තාම දල්ල පරක්කම කියලා කියන්නේ අර වීර්ය දියුණු අවස්ථාවල්. ආරද්ධ වීර්ය කියලා කියන්නේ ආරම්භක අවස්ථාවල්. නමුත් මේ වීර්ය හඳුන්වා දීම සඳහා සර්වචනාංශයේ යොදලා තියෙන මේ මේ වාක්‍ය දිහා බලනකොටම අමුතු උනන්දු ඇති කරන ගතියක් තියෙනවා විප්ලවකාරී ගතියක් තියෙනවා. ඒ මොකද අපි සාමාන්‍යයෙන් ආගමත් ධර්මයත් කියන මේ දෙක බොහෝ විට පටලවාගෙන තියෙන ගතියක් තියෙනවා. ඒක වෙන්නේ උප්පත්ති බෞද්ධයන්ට. උප්පත්තියෙන් බෞද්ධ වුණාට පස්සේ අපි පටන් ගන්න මේක ආගම පැත්තෙන් ඒකෙන් ඉතාමත් සුළු පිළිසක්. ප්‍රතිසක් වශයෙන් නොගිනිය හැකි තරම් සුළු පිළිසක් ධර්මයට බැස ගන්නවා. උගදෙනෙක් ආගමේ මේ ප්‍රතිලා ආගමෙන් මැරලා යනවා. බුද්ධ ආගමේ පිළිලා බුද්ධ ආගමේ මැරලා යනවා. මේක ඇතුලේ තියෙන ධර්මය අවසන්ට යන්නේ. ඒ අනුව බලනකොට මම හිතනවා බුද්ධ ජයන්තියෙන් පස්සේ අපි ඉන්නේ ඒ නැවතත් ධර්මය මොකද්ද කියලා අවසන උගක් උනන්දුවෙන් අවසන යුගයක. ඒ වුණත් ප්‍රතිසත්ය නම් තම කනගාටුදායක විදිහට අඩුයි. කෙසේ නමුත් දැන් ඉන්න බුද්ධාගම වෙමිච්ච ඇත්තෝ ඒ ආගමේ කියන විදිහට පරණ අදහස් වලටම පූජා ක්‍රම වලටම යට වෙන්නේ නැතුව ධර්ම කොටස් විශේෂයෙන්ම සූත්‍ර කොටස් අවස්ථා බැලීම මෑත කාලේ බුද්ධාංග පිළිබඳව සමාජ විද්‍යාත්මක ගවේෂණයක් කරුවොත් ඕනම කෙනෙකුට නොකියාම බැරි කාරණාවක් වඩපත් වෙලා තියෙනවා. 1980 විතර වගේ මේ කරපු සමීජ ගවේෂණයක් තියෙනවා 2500 බුද්ධ ජයන්තියට බුද්ධ ආගමේ ඇති වෙච්ච පිපිදීම ඒකදී බොහොම ලස්සන කාරණා ටිකක් ඉදිරිපත් කරලා තියෙනවා <clears throat> ඒ ඉස්සර තිබුණු බුද්ධ ආගමයි ඒ කියන්නේ පැරණි තිබුණු රහණමිටි කාලේ බුද්ධ ආගමයි දැන් තියෙන බුද්ධ ආගමයි අතර ප්‍රධාන වෙනස්කම් දකින්නකොට ඒ 2500 ඉස්සර තිබුණු බුද්ධ ආගමේ තිබුණේ දැන් භවනා කරන්න බෑ ප්‍රතිඵල ලබන්න බෑ අන්තිම රහතන් වහන්සේ මේ මලියදේව මහරතන් වහන්සේ පිරිනුවම් පෑවා. ඊට පස්සේ දැන් රහතන් වහන්සේලාගේ මිනිපිටියට එන ගහලා ඉවරයි. දැන් ආය කාටවත් රහත් වෙන්න බෑ. අපි ලංකාවේ විතරක් අනිකුත් සියලුම තේරවාද රටවල් අතර අන්තිම රහතන් වහන්සේ හිටපු පන්සලට වදින තරමට අපි බුද්ධ ආගමේ මිනිපිටියට දාලා වලල්ලයි තිබුණේ. ඒක ලැජ්ජාවට කාරණාවක් කියලා ජාත්‍යන්තර බෞද්ධයෝ පෙන්ලා දීලා තියෙනවා. තාමත් ඒ මලිදේව මහරතන හිටපු පන්සලට වඳිනවා. මොකද මීට පස්සේ නැහැ කියලා. නමුත් ඒ බුද්ධ චාරිත්‍රයෙන් පස්සේ පිරිසක් සුළු පිරිසක් බැරි වුණාට කමන්නේ අපි සමත භාවනා කරමු විපස්සනා භාවනා කරමු කියලා අලුතින් වීර්යයක් ආරම්භ කළා. අන්නේ වීර්ය ආරම්භ කිරීමත් එක්කම බුද්ධ ආගම කියලා කියන්නේ මරණයෙන් පස්සේ එකක් නෙවෙයි මරණයෙන් මෙපිටම මේ ජීවිතයේදීම නැත්නම් මෙලවදීම නිවන් දැකීම කියන අදහස බුද්ධ ජයන්තියෙන් පස්සේ ඇති වෙච්ච කැපිපේන අදහසක් විදිහට ඒ රචනයේ සඳහන් කරලා තියෙනවා. දෙක ඉස්සර ඒ බුද්ධ ආගම කරන කාලේ පූජා විදි පිරිත් ඇහිම් බණහිම් නතර කරාගෙන නතර වුණාට කවදාකවත් ඒ කාලේ මේ පොතේ මොනවද තියෙන්නේ කියලා සාමාන්‍ය බෞද්ධයා විශ්වේ නැති වුණාට දැන් ඉන්න සෑම බෞද්ධයෙක්ම ගිහි වේවා පැවිදි වේවා ඉෂ්ටි වේවා පුරුෂ වේවා හැම කෙනාම විශේෂයෙන්ම සූත්‍ර පිටකේ දිගාරින කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේක බහුල වෙලක් තියෙනවා. ඒ ඉල්ලුම සහ සැපීම අනුව මේකත් බොහෝම කැපිපේන ලකුණක්. ඉස්සර ත්‍රිපිටකයට කියන්නේ මේ ධර්ම රත්නය කියලා කබඩ් එක දාලා ඕක වහලා හඳුන් කූරුපත්තු කරලා දුම් අල්ලනවා. ධම්ම රත්නයට ගෞරව කර කර ඊටි ඔහොමයි අපි. දැන් නෑ දැන් කබඩ් ඇරෙනවා. ඇරිලිවල පොත්පත් බලනවා. ඒකෙදිත් ඒ බලලා නතර වෙන්නේ සීලය කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරන්ගේ වචනේ බලනකොට ඒක වැඳ වැඳ ඉන්න දෙයක් නෙමෙයි කළ යුත්තක් බව වැටහෙනවා. ඒක නිසා අද ගමේ පන්සලේ පවා ওই පරණ පිටලෑලි කෑල්ල ගහලා දීලා ගහලා දෙනවා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයි කියලා ගහගෙන කුලියට හරි කමන්නේ භාවනා කවුරු හරි ගෙනල්ලා භාවනා පන්තියක් පවත්වන ගතියක් තියෙනවා. ඒ මොකද ක්‍රියාත්මකයි අද. අන්නේ විදිහට ලකුණක් දකිනවා ඒ කියවන පොත් කියවන කට්ටිය අරඹනලද වීරිය කියන එක ක්‍රියාවට නම් වලා තියෙනවා. මේ නිසා ඇති වෙලා තියෙන වෙනස තමයි ඒ බුද්ධ ආගම රැකීම පිළිබඳව බුද්ධිය එනතම් උරුම වාසිකම තියාගෙන හිටපු සංඝයා වහන්සේලාට අද පොත් කියවිල්ල සීමා වෙලා නැහැ. අද වැඩිපුර සංඝයා වහන්සේලා වගේම ගිහි ඇත්තෝ හරියට මේ වට යෙදෙනවා. ඒ කොච්චරද කියනවනම් සංඝයාගේ භාවනා කරන ප්‍රතිශතයට වැඩිය ගිහියන් අද භාවනා කරනවා. මේ නිසාද සංඝයා වහන්සේලාට සිද්ධ වෙලා තියෙනවා මේ ගිහියන්ගේ තියෙන තද ඉල්ලුම නිසා Tamange පන්සලේ තර වගේ බෝඩ් ලැල්ලක් දාගෙන කවුරු හරි කුලියට හරි ගෙනල්ලා භාවනා පන්ති පවත්තන්න. ඒ විතරක් නෙමෙයි දොරේ දැස්යෙන් පොඩ්ඩක් බලනවා මොකද කරන්නේ කියලා භාවනා කරන්න කියලා. පුළුවන් දෙයක් කියලා. මෙන්න මේවා තමයි මේ වීර්ය පටන් ගන්නයි කියන ලකුණු. ඒක සමාජ විද්‍යාත්මක පැලින් ඒ කියන්නේ මේ තාම මේ නිවන් දකින්න අදහසින් කර නෙවෙයි සමාජ විද්‍යාත්මක වශයෙන් ගවේෂණයක් කරනවා නම් අද අනිවාර්යයෙන්ම අපේ යුගයේ පේන තියෙන ලකුණු ටිකක් මේ මේ හේතුව මොකද ඒ තරමටම මේ බුද්ධ ආගමේ තියෙන මේ වීර්ය චෛතසිකය පැත්තකට දාලා මතු මුදු වෙන මෛත්‍රී පුත්‍රජානන් වහන්සේට ධර්මයේ දේශනා බණක් දානයක් පූජා කළා බණහලා එකම ධර්ම මණ්ඩපයේදී සියලු දෙනාටම එකසේ නිවන් ලැබේවා කියලා සාදු කියලා බුදිය ගන්න කාලේ ගිහිල්ලා තියෙනවා. දැන් අපිට සිද්ධ වෙනවා මෛත්‍රී බුද්ධ ජානනාංශේ බුදු වෙන්න මොකද්ද කරන්නේ? ඒ ටික අපිත් කරන්න වෙනවා. එහෙම නැතුව කවදාකවත් පින් කරලා මේකෙන් කරන්න බෑ කියන එක. ඒක බොහොම ලස්සනට කියනවා මේ ආරද්ධ විදියෝ විහෙරදි කියන එකේ පින් කිරීමක් ගැන කිසි තැනක සඳහන් කරන්නේ සඳහන් කරන්නේ ඉස්සල්ලාම අකුසලානං ධම්මානං පහනාය. කුසල් ප්‍රහාණය කිරීමයි වීර්යවන්තයා කරන්නේ. දෙවෙනිද සඳහන් කරනවා අනුප්පන්නානං අකුසල කුසලානං ධම්මානං උපාදාය. පව් නොකිරීම ඉස්සරහින් තියලා පින් කිරීම පස්සෙන් තියලා තියෙනවා. මේක මහා විප්ලවීය ප්‍රදර්ශනයක්. විප්ලවීය දර්ශනයක්. මේක මේ මේ සූත්‍ර පාඨය විතරක් කියන එකක් නෙවෙයි. අපි නිතර ආරක්ෂක බෙරිතක් වශයෙන් කියන සබ්බපාපසාකරණ කුසලසෝප සම්පදා කියන කොටත් ඕකමයි කියලා තියෙනවා. ඉස්සල්ලාම තියෙන්නේ පාවින් වැළකීම. සබ්බපාපසාකරණ. ඊට පස්සේ තමයි කුසලසෝප සම්පදා තියෙන්නේ. ආගමේ තියෙන්නේ කුසල් කිරීම පමණයි පවින් වැළකීම කියන එක පස්සට ගිහිලා. ඒක නිකන් කරත් ඉස්සර කළා ගොනා පතර දැම්මා වගේ පැටලවිල්ලක් තියෙන්නේ ඒ ක්‍රමයට යන්න බෑ. ගොනාට පිටිපස්සේ පිටිපස්සට කවදාකවත් යන්න බෑ. ඉස්සරහටම යන නිසා ගුණාන පිටිපස්සෙන් කරත් තියෙනවා. මෙන්න මේ වෙනස විදේචයිසික පිළිබඳ මේ වෙනස කෙනෙක් හරියට පාට බේරලා තේරුම් ගත්තොත් යෝනිසි මනස්කාරයෙන් අනුව තේරුම් ගත්තොත් ඒ පුද්ගලගේ හැබෑ වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතන මේ පංච ප්‍රධානී අංග වශයෙන් යෝගා භාවනා කරන කෙනෙක් මේ වීර්ය චෛතසිකය ගැන හඳුන්වා දීමට සරුවචනන්ද ඉදිරිපත් කරන්නේ පාපකාණං අකුසලාණං ධම්මාණං පහනාය ආරද්ධ විරියෝ හෝති උපන්නා ලද්ද දැනට තමන්ගේ චෛසිකයේ තියෙන අසන්තානයේ තියෙන අකුසල ධර්ම දුරු කිරීම පිළිබඳව අරමුණ ලද්ද වීර්යය ඇති. ඒක දන්නේ නැතුව කදාකත් ඒ කියන්නේ ඒ කියන්නේ මූලික පාඩම නැතුව මූලික අභ්‍යාසය නැතුව අරමුණ ලද්ද වීර්යය නැතුව කුසල් කරන්න බෑ. මේකට නිදර්ශනයක් පෙන්වනවා මේ බුරුම ස්වාමීන් වහන්සේලා මේවා විස්තර කරනකොට ඒ බුරුමේ ඉන්න කාලේ මම ඉගෙන ගත්ත තැනේදී අපිට මේ පව් නොකර සිටීම කියන එකයි කියන එක සමාජය කියන්නේ වාරිත්තර ධර්ම කියලා. නොකල යුතු දේ නොකර සිටීම. පින් කිරීමට කියන්නේ චාරිත්‍ර ධර්ම කියලා. ඕනෙම සමිතියක, ඕනේ සමාජයක, ඕනේ සංස්කෘතියක මේ සිරිත්‍රිත් කියන දෙක චාරිත්‍ර වාරිත්‍ර කියන එක තියෙනවා. මේ සිටි සිටි දෙකට තමයි අපි මේ අප්‍රමාද ධර්මය වීරිය සතිය යොදවන්නේ. ඒක නිසා නොකල යුතු දේ නොකිරීම සඳහා ඇති ආරම්භන ලද වීරිය සහ කල යුතු දේ කිරීම සඳහා ඇති කරේ කල යුතු දේ කිරීම සඳහා ආරම්භන ලද වීරිය කියලා මේ වීරිය දෙකට කඩලා පෙන්නන්න පුළුවන්. මේ දෙකෙන් ඉස්සරහා ඉන්න ඕනේ. නැත්නම් යෝගාවචරේ කුණාට පස්සේ ඉස්සලා සලකන්න ඕනේ තමන් අතින් සිදුවෙන සිදුවෙන්න ඉඩ තියෙන පවු නොකර සිටීම දෙක එයින් ලැබෙන ඉඩපාඩුව තුළ කුසල් කිරීම දැන් මේ දෙක ගත්තාම දානය කියන චෛත කුසල කර්මය කළ යුත්තේ කිරීමක් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ එයි එහෙම අපි කියන්නේ අපි මේ ලෝකෙට බිහි වෙච්චි අවස්ථාවේ බලනකොට ඒ නිකම්ම නිකං ලේකටයක් ඒකට කිසිම ආරස්සාව පිළිබඳ හැඟීමක් තිබුණේ නැහැ. ආහාර පිළිබඳව කිසි හැඟීමක් අපිට එන වෙලාවේ තිබුණේ නැහැ. ඒ වගේම හොඳ නරක හැඟීමක් තිබුණේ නැහැ. ඒව සේරම තන්නේ ක්‍රම කරුණාවේ මෛත්‍රියෙන් අම්මලා තාත්තලා ගුරුවරු වැඩිහිටියෝ අපිට කිසිම ගණන් ඉලක්කමක් තියාගන්න නැතුව අපිට දීලා තියෙනවා. දුන්න නිසා තමයි අපිට <coughs> මැස් එක්කත් අහන්න දෙන්නේ නැතුව ලෙඩක් වෙන්නේ නැතුව අතප්පය කඩන්න නැතුව තන වඩලා කරදඬු උස් කරලා මේ සමාජයට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් සමාජය ආවට පස්සේ අපි යමක් හම්බ කරන අතර අතිරික්තයකුත් හම්බ කරනවා. යමක් ඉගෙන ගන්න අතර තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් තරමට අපි අතිරික්තයක් ඇති වුණාට පස්සේ ඒ වයස වෙනකොට අපි අර දෙමව්පියෝ යමක් කමක් කරගන්න බැරි මට්ටමටපත් වෙනවා. අපේ ගුරුවරුන්ට ඇස් කන පේන්නේ නැතුව යන්න පටන් ගන්නවා. අපි ළඟ අතිරික්තයක් තියෙනවා. අන්නේ වෙලාවේදී ඒ වැඩිහිටියන්ට ඒ ගුරුවරයන්ට ඒ අතිරික්තයෙන් සලකන්නේ නැත්නම් ඒකට කියන්නේ කළ යුත්තේ කරන්න දන්නේ නැතිකම කියලා. මනුෂ්‍ය ධර්මයක් නැතිකම කියලා. ඒක නිසා අපි දාණයට කියනවා යත්තන කරන උපස්ථාන වලට කළ යුත්තේ කිරීම පිළිබඳව කියලා. ඒකට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සලකන්න ඕනේ. හිඟන්නේකට දෙන්න ඕනේ. ලෙඩකට සලකන්න ඕනේ. මත්තරේ පුදින කිරි කැටි දරුවන්ට උදව් කරන්න ඕනේ. සේරම වැටෙන්නේ දාන චෛතසිකයට. කුසල් කිරීම කියලා අපි කියන්නේ. ඊට පස්සේ ගිහි විනයේ දෙවෙනි තියෙන සීලය ගත්තාම සතුම් මැරීම නම් වූ නරක වැඩ නොකරන්න ඕනේ. ඒක වලකින්න ඕනේ. හොරකම් කිරීම නම් වූ නරක දෙයින් වලකින්න ඕනේ. කාම මිත්‍යාචාරයෙන් වලකින්න ඕනේ. බොරුවෙන් කේලමෙන් ඉස්සතෙන් පරිසවතෙන් වලකින්න ඕනේ. මත්පැනින් වලකින්න ඕනේ. ජීවන රටාවෙන් වළකින්න ඕන කියලා අපි පස් පව ගත්තත් එතන තියෙන්නේ නොකල යුතු දේ නොකිරීම. දැන් වීර්ය කරන්න ඕනේ අපි නොකල යුතු දේ නොකිරීම කරන්නයි දෙවණියට කරන්න ඕනේ කල යුතු දේ කිරීම කරන්නයි. එතකොට අපි සමාජය දිහා බලපුවාම දානයේ තියෙන උනන්දුවත් සීලයේ තියෙන පස්ස ගැහිල්ලත් දිහා බලනකොට කොච්චරක් මේ දෙක පටලවාගෙන තියෙනවද කියලා පේනවා. දාණයට ඕනම කෙනෙක් ඕනම වෙලාවක කළ යුත්තක් වශයෙන් යමන් යන්න බැරි නම් ආ මේක තියාගන්න සම්මාදම් කරගන්න සම්මාදමට ගන්න ආස් මේකට සම්මාදම් වෙන්න කැමති කියලා කීකට දෙන්න හරි කැමති. නමුත් නිකමට අහන්න බෑනද සුමානක් විතර අපි එකතු වෙලා දීලා රකිමු කියලා. මොනවද දෙන උදාස නිදර්ශනය? ලෝකේ දින තේරම නිදහසට කරනු කියනවා දැන් බෑ කියලා. ඒ ධර්මතම අපි නොකලියුත් නොකිරීම පුළුවන් තරම් පස්සට දාලා කල යුත්තේ කිරීම අතින් ඉස්සරහට යන්න බලනවා. ඉතින් මේ නිසා අර ආගම මේ ඉස්සරහට ගිහලා ධර්මයේ පස්සට ගිය ගතියක් බොහොම තිබිලා තියෙනවා. අපි ඉපදෙන්නේ ඉස්සල්ලා කාලේ කියන්නේ ඔය බුද්ධ ජයන්තිට ඉස්සල්ලා වගේ. දැන් පුළුවන් තරම් මේ සූත්‍ර පිටක එළියට එන්න එන්න එන්න එන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය පිළිබඳව උගන්වන්න උගන්වන්න මිනිස්සුන්ට තේරෙන්න පටන් අර ගන්නවා මේ කුසල් කිරීම කියලා කියන්නේ හිත රවට්ටගනින්නක් මේ අකුසල් නොකර ඉන්න බැරිකමට කරන වැඩක් වගේ. ඇත්තටම කුසලයේ කියන වටිනාකම තමයි කුසලයකට පෙළඹෙච්චාම අකුසල් කෙරෙන්නේ. ඒත් හැබැයි කුසලයේ දැනගෙන කෙරුවොත්. ඒ කුසලයේ කරන්නේ මට අරක ලැබේවා මේක ලැබේවා කියලා කරනවනම් එතන යම් ප්‍රමාණයකට අකුසල් සිද්ධ වෙනවා. ඒක නිසා පව් නොකර සිටීම අකුසල් නොකර සිටීම නොකලිත දේ නොකර සිටීම තමයි භාවනාවේදී නැත්නම් යෝගාවචර මට්ටමට එනකොට යෝගාවචර ඉස්සර තියාගන්න. එතනින්ම ඒ ඒ දර්ශනයෙන්ම ඒ විදේචයිසික පිළිබඳව අලුත් පන්නරයක් එන්න පටන් අර ගන්නවා. ඒ අර ඊයේ අපි කතා කරපු විදිහට අර ෂට මායාවේ ගති වල තිනින්ද නැතුව යනවා. ඒ වගේම බුදුහාමුදුර කෙරේ පිළිබඳව විශේෂ ශ්‍රද්ධාවක් ඇති වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේ අර පංච ප්‍රධානියාංගවල තියෙන ප්‍රධාන ඉගැන්වීම් හරියට පන්නරේ හිටිනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ පින් කරනාට වැඩිය පවු නොකර සිටීම. ඒ පින් කරන්න ගිහිල්ලා ඒ මේ දෙන දැන පින් කරන්න ගිහිල්ලා අවුල් වෙන හැටි. එහෙම නැත්නම් අනවශ්‍ය මේ කරදර ඇති කරන හැටි පිළිබඳව ඉංගියක් විහිළුවක් අපි ඔය අපවත් වෙච්චි වජිරරම් පියදාසි හාමුදුරුවෝ ලියලා තිනවා හිතවිලි සිය කියන පොතේ පඬිතයෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතයෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. එයා කරන්න ගිහිල්ලා තමයි ඒක ඔක්කොම කරන්නේ. පවෙන් වලකින් හදන මිනිහගෙන් කවදාකවත් එහෙ මෙහෙ කිරිල්ලක් වෙන්නේ නැහැ. තියෙන පද්ධතිය කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. එයාට අවස්ථාවක් හම්බුනොත් ආරාධනාවක් ආවොත් කල්පනා කරලා බලලා කරන්න තියෙන දේ කරනවා කිසිම විදියකට එහෙම මෙහෙ කරන්නේ නැතුව. කරන්න පුළුවන් මෙහෙ කරලා පැත්තකට වෙනවා. මෙන්න මේ ටික අඩුගානේ යෝගාවචරේ කුණාට පස්සේ තීරුම් ගත්තේ නැත්නම් දිගටම භාවනා ජීවිතයේදී භාවනා තුල පවා নানা ආකාර විකාරෙන්න පටන් ගන්නවා. নানা ආකාරයෙන් හම්බෙච්ච චිත්තක්ෂණය නොමකට ඇදෙනවා. භාවනා කරන්නේ අපි ඇති වෙච්ච අකුසල් නැති කරගන්නයි. අපි ළඟ තියෙන අකුසල්. එහෙම නැත්නම් අපි ළඟ තියෙන දැනට කෙලෙස් වාසනා, කාය දුස්චරිත, වචී දුස්චරිත සීලයෙන් අතර කරගෙන මේ මනෝ දුස්චරිත නැති කිරීමටයි භාවනාව යන්නේ. එහෙම නැතුව මේ කුසල් වෙනවා, භාවනා කුසලයක් සිද්ධ වෙනවා. අර අකුසල් නැතිවීම කියන පාර දිගේ යනකොට මෙන්න මේකට වීරිය තියෙන්න ඕන. ඒක නිසා යෝගාවචරයේ මේ ආගම පැත්තක ඉඳලා ධර්මයේ පැත්තට කරන පෙරලියක් තියෙනවා ඒ ඒකේ තමයි ඔය වීර්ය පිළිබඳව හරි පට බේරා ගැනීමක් පවු නොකිරීම ඉතරහින් තියාගෙන පින් කිරීම වෙන්දැරලා හෝ නැත්නම් ඒ පවු නොකර සිටීමම සමාදම් වෙන එක මගේ ජීවිතේ මට තියෙන ලොකුම ආර්යත්වය තමයි එහෙම නැත්නම් ලොකුම සංස්කෘතිය තමයි ලොකුම හැකියාව තමයි ලොකුම මහත්මකම තමයි මේ පින් කරලා ඉපදිච්ච ඔයා උපදවා ගත්ත මේ අත් දෙකෙන් මේ අත් පය දෙකෙන් ආයෙ මම පවක් කරන්නේ මේ හිතෙන් මම පවකට හිත යොදන්නේ කියලා පුළුවන් තරම් පවෙන් වලකින්න උත්සාහ කරනවා නම් හරි පිරිසිදු හරි පිවිතුරු ගමනක් ඇති වෙනවා එතකොට තමයි මේ පුද්ගලයාට ඒ ඒ ගත්ත වෙනස පිළිබඳවම සමාදම් වෙලා වෙනදා දැක්ක නැති විදිහට ශාසනය දිහා බුදුන් දිහා ධර්මයේ දිහා සංඝයා දිහා බලන්න පුළුවන් නයි බේම තමනොත් ඒ සංඝ ගතියට වැටෙන්න පටන් ගන්නවා. එවැනි වීර්යයක් ආරම්භක අවස්ථාවේදී හරිම අමාරුයි මොකද හේතුව අපි මේ පව කරන්නේ දැනගෙන නෙවෙයි. සමහරවිට ඇඟට නොදැනි අපෙන් සිද්ධ වෙනවා මොකද අපි කාලයක් යුවට ඇබ්බැහි වෙලා තියෙන නිසා. ඉතින් ඒව නතර කරන්නයි අපි ඒ සීලයක පිහිටලා අදිෂ්ඨානයක් කරගන්නවා. කායික දුස්චරිත වචී දුස්චරිත කියන වීතික්කම කෙලෙස් ගොරෝසු කෙලෙස් සමාජයේ කලබන කෙලෙස් තමන් අනාගතය අපායට ගෙනන කෙලෙස් සමාදන් වෙලා රකින්න. සමාදාය සික්කත සික්ඛාපදේසු කියලා සමාදන් වෙලා රකින්න. ඉතින් ඒක කරන්න ගිය ගමන්ම සතුන් නොමරා හොරකම් නොකර වගේ එකක් කරන්න ගිය ගමන්ම සමාජයේ බොහෝ දුස්සීලයන් සිටින නිසා ඒ පුද්ගලයාට සෑහෙන වෙහෙසක් නැත්නම් අමුත්තක් සමාජෙමුත් දන්නනවා Tamanටත් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවට හොඳ කල්යාණ මිත්‍රසුරක් ලැබුණොත් ඒ වෙන සමාජයෙන් එන බලපෑම ටිකක් අඩු කරගෙන මේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර නිසා යම් ප්‍රමාණයක සනසිල්ලක් ලබන්න පුළුවන්. එහෙම නොලැබුණොත් මේ කඟ වේනගේ තනි අඟ වාගේ ගඟ දිග පී ඉලට පීන කෙනෙක් වගේ සරණක් කරන්න වෙනවා. අන්නේ දේ කරලා ළමයි අපිට ඊගාවට කියන හිතේ පරිඋත්ථාන වශයෙන් නැත්තම් අපි කියන මේ නීවර ධර්ම දුරු කිරීම පිළිබඳව භාවනාවකට පෙළඹෙන්න වෙන්නේ. එතනදිත් කරන්නේ හිතේ දැනට පෙනෙන ක්‍රියාවටපත් නොවිච්ච මේ පරිඋත්ථාන කෙලස් කියන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන මේ නීවරණ ධර්මයන් මතුවෙන මතුවෙන වෙලාවේදී ඒවා බලලා ඒවා දුරුවන් කරලා ඒ නීවරණයන්ගෙන් తాවකාලිකව දුරු කරන සමත භාවනාවක් හෝ ස්ථිරසාරව අනුසය කෙලෙසුත් එක්ක දුරු කරන විපස්සනා භාවකම් භාවනාවකින් හෝ ඒ කෙලෙස් කපා දැමීම තමයි දෙවෙනි ප්‍රයත්නය වෙන්නේ. ඊටත් යටින් තමයි සාමාන්‍යයෙන් අනුසය කෙලස් තියෙන්නේ. ඒ අනුසය කෙලස් බොහෝ විට <clears throat> මේ ෂටමායාවිකමින් වංචනික ක්‍රමවලට තමන්ගේ පෝෂණය ලබා ගන්නවා අපි ලව්වා. ඒක නිසා අර ආරද්ධ වීර්ය ඇති කෙනාට මූලිකව සිදු වෙන්නේ ඒ සීලය අදිෂ්ඨාන පූර්වක රකින්න. ඒකට කියනවා කාය ජීවිත নিরপেক্ষව. කාය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා මම මේ ගත්ත සිල්පද මං කඩන්නේ නැහැ කියලා දැඩි තාමවා දල්ල පරක්කම අනික්කිත දුරෝ කියලා කියන්නේ දැඩි දැඩි පරාක්‍රමයේ කරනාරින අනික්කිත දුරෝ කියලා කියන්නේ කරාරින් නැති ශක්තියකින් කරන්න වෙනවා. ඉතින් එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ අපි ඒ සතුන් නොමරව කන්න කර වාගේ විතික්‍රමණය නොකෙන උල්ලංඝනය නොවන තැනට ගියාට ඒ දේට අපි පොළඹවන ඒ දේට අපි යොමු කරවන නීවරණ ධර්ම නිසිනින්දේ අපේ සීලයට මායි නොකර අපි කොච්චර වැදගත් තැනක පූජනීය ස්ථානක හිටියත් හිතට එනවා. අපිට තරන්න වෙන විදිහට එනවා. ඒ නිසා අපිට තේනවා අපේ මේ සීලය විශ්වාස කරන්න බෑ. මොකද හේතුව මේ හිතේ පැනනගින නීවරණ ධර්ම කොයි වෙලාවක විතික්‍රමණය කරන මට්ටමට එහෙම නැත්නම් මේ උල්ලංඝනය නීති උල්ලංඝනය කරන මට්ටමට යයිද කියන්න බෑ. ඒ නිසා හරියට කල්පනා කරනකොට තේරෙනවා මේ සීලේවත් හරියට දිකට රකින්න නම් ඒ සීලයට උඩගෙඩි දෙන යට ඉඳලා අවශ්‍යන මේ පරිඋත්ථාන කෙලස් පිළිබඳව වග වෙන්න වෙනවා කියන්නේ. ඒකට තමයි මේ සමත භාවනාව කියලා කියන්නේ. ඒ සමතයෙන් නීවරණ කියන තිරය, තිමිර පටලය අයින් කරාට පස්සේ තමයි මුදුවර පිරිසිදු වතුර විලක අඩියේ තියෙන ගල්බරළු සිප්පි කටු පේන්න වගේ අනුසය කෙලස් පේන්න පටන් අරගන්නවා. ඒක තමයි විපස්සනා භාවනාවෙන් කෙරෙන්නේ. ඒ විපස්සනා භාවනාවටත් පටන් ගන්න වීර්ය ආරද්ධ වීර්ය වශයෙන් කරගෙන යනකොට අවශ්‍ය වීර්ය පග්ගහිත වීර්ය වශයෙන් උත් විපස්සනා කියලා පැමිණෙන වීර්ය පරිපූර්ණ වීර්ය වශයෙන් උත් කියන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය සංසාර ගමනේ අපි භාවනාවට පෙළඹෙන නැත්නම් සද්ධාවකින් මේ වැඩේට පෙළඹෙන වීර්ය ආරම්භ වීර්ය, ආරද්ධ වීර්ය, එහෙම නැත්නම් මේ පටන් ගන්නා වීර්ය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ගත්ත ශික්ෂාපද ටික හෝ සමත භාවනායේ කර්මස්ථානය, විපස්සනා භාවනායේ කර්මස්ථානය, ඒ Taman හිතරගත්ත කාලසටහන අනුව දිගටම කරගෙන යන වීර්යයට කියනවා පග්ගහිත විදි කියලා ගත්ත දේ අතනාරින වීර්යය. ඊට පස්සේ ඒකේ අවසානයේදී එහෙම නැත්නම් ඵලය ලබන වෙලාවේදී මාර්ගයේ කෙලවර කරන වෙලාවේදී ඇති වෙනවා අර ඒ කීන විදිහට මනින්න කියන්න බැරි වචනේ විග්‍රහ කරන්න බැරි ආකාරයේ වීර්යයක් ඒකට කියනවා පරිපූර්ණ වීර්යය කියලා. ඒ වීර්යයන් මේ පස්සට එන වීර්යයන් වැඩෙන්නේ අනිකුත් ඒ සද්ධාව සතිය සමාධිය ප්‍රඥාව වගේ චෛතසිකේනොත් එක එකටුවට නැගී හිටින්නේ. ආරම්භ වීර්ය යෝගාවචරයා උඟාක් ආයෝජනය කරන්න වෙන විශාල අමාරුවකින් ගොඩ ගන්න වීර්යයක් තමයි ආරද්ධ විරිය. ඒ ආරද්ධ විරිය ඇති කරගන්නකොට ඒකට සද්ධාව බොහෝ මිතියට උදව් කරනවා. සද්ධාව නැතුව එතෙන් එන්න බෑ. අන්න ඒ ආරද්ධ විරිය අපි දැන් මේ වෙනකොට තනි තනිව අරගෙනයි තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ වගේ විවේක තැනකට භාවනා කරන අය පමණක් එකතු වෙලා කරගෙන යන වැඩකට අපිට එන්න පුළුවන් කමක් නැහැ. නිසා ආරද්ධ විරේ පිළිබඳ අපිට එච්චර ලොකු ඉගෙන ගන්න පාඩමක් නැහැ. අපි යටින් බannකොට ශ්‍රේෂ්ඨ මට්ටමක ඉන්නවා. සෑහෙන කැපකිරීමක් කරලා සෑහෙන සීල ශික්ෂාවක පිහිටලා අපි මේ වැඩ කරගෙන යන්නේ. ඒක අපි කවදාක පුංචි කළ සලකන්න නරකයි. ඒ භාවනා ජීවිතයක ඉස්ලාම ඒ තමන්ගේ කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා නෑදෑ පරපුරක් අයින් කරගෙන මේ වගේ සුමානකට හරි කමන්නේ අයින් කරලා පැත්තකට වෙනවයි කියනකොට කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා මේ වස්තු පරිභෝග ප්‍රමාණයක් පැත්තකට කළා අයින් වෙනවයි කියන එක අපි රාජබයට කෙරුවා නෙවෙයි. ලෝකෙට අඳහර පාන්න කෙරුවා නෙවෙයි. වෙන ලාභ සත්කාරයක් හිතලා කෙරුවා නෙවෙයි. අපිම හිතෙන් අපිම ධෛර්යයෙන් මේක කරගත්තේ. ඉතින් මේක අපි සමාදන් වුණේ නැත්තම් ඒ කියන්නේ අපි අරගත්ත මේ සීලයක් රැකගෙන සමාධිය රැකගෙන ප්‍රඥාව රැක ගන්නවා කියන මතුවලා තියෙන කෙලෙස් දුරු කර ගැනීමට ගත්ත මේ ප්‍රයත්නෙට සමාදන් වෙන්නේ නැත්නම් හරි අමාරුයි අපේ ගමන යන්න. අපි හරියට ප්‍රතිඵල බලාපොරොත්තු වෙලා නැති වෙලා බලාපොරොත්තු නැති වීමෙන් සුන් කරගෙන මේ භවනා ජීවිතේ පරියන්කේදී පවා බොහෝ විට චිත්ත පීඩා ඇති කරගන්නවා. පීඩා ඇති කරගන්නේ මොකද්ද? අපි දැනටමත් ඉන්නේ සෑහෙන තැනකට ඇවිල්ලා කියන තමන්ට තමන් ගරු කරන ගතිය නැති වෙන නිසා. ඉතින් ඒක නිසා ඔය මේ බුරුම ස්වාමීන් වහන්සේ මේක ගැන කියනකොට උන්වහන්සේ සඳහන් කරනවා මේ ගමනක් යන්න පටන් ගන්නකොට අපිට ඒ සඳහා ආරම්භය ඇති කරන්න අපිට කීයක් විචල්්‍ය සාධක අපි සලකා බලලාද අපි ඒ ගමන පිටත් වෙන්නේ කියනවනම් නිදර්ශනයක් වශයෙන් මේ අපලෝ ගුවන් යානයක් හඳට යන්න පිටත් වෙනකොට මුළු ගමනටම ඕන කරන ඉන්ධන මෙහෙන් ගෙනියන්න ඕනේ ආහාර මෙහෙන් ගෙනියන්න ඕන. හරියට ගණන් කරන්න ඕන. ඉතින් ආයේ ස්වාමීන් වහන්සේ කියනවා එහෙම ඒ රොකට් එකක් පිටත් කරන්න යනකොට ඒ රොකට් එකේ තියෙන්නේ ආකර්ෂණ ශක්තිය ඉතාම බර තැනක පොළවේ වායුගෝලයේ අන්තිම අඩියේ පොළොවට හොඳටම කිට්ටුව. ඒක උස්සපුවාම දිගට අඩි 300 ගණක් විතර උසට ටොන් ගණක් බරයි. ඉතින් මේක මේ පොළවේ තියෙන දැඩි ආකර්ෂණ ශක්තිය බිඳගෙන උඩට උස්සනවා කියන එක. හරියටම ආකර්ෂණ ශක්තියට විරුද්ධව. කරහට යන එකක් නෙමෙයි. කෙලින්ම උස්සනවා කිව්වහම මෙන්න මේ ආරම්භ වීර්ය කොච්චරද කියනවනම් මුළු ගමනටම යන තෙල් වලින් 185කට වැඩි ප්‍රමාණයක් පළවෙනි හැතැම්ම 6 වෙනුවෙන් ගත කරනවායි කියලා තියෙනවා. ඒ පුපුරන පිපිරිල්ලේදී කිලෝමීටර් භාගයක් විතර ඈතට යනකම් ගිනිදල විහිදෙනවා කියලා කියනවා. ගංගනගාමීන්ට ඇති වෙන කම්පනය මුළු ගමනේදීම එන්නේ චිතරක්. කිසිම කෙනෙකුට ලං වෙන්න බෑ සම්පූර්ණ ස්වයංක්‍රීයව සිදු වෙන්න වෙනවා. ඒ නිසා සම්පූර්ණ පුදුමාකාර අනතුරුදායක තත්වයක් තියෙන්නේ. එන්නේ පිපිරිල්ලකින් තමයි මුළු ඉන්ධන ප්‍රමාණයෙන් 80ත් 90 90කට කිට්ටු ප්‍රමාණයක් දවලා යන්තම් යාන්ත මේ වායු ගෝලයේ ඉක්පොල 76ක් උස්සන එක විතරයි කරන්නේ. ඒ වගේ තමයි මේ ආරද්ධ වීතියේදී මෙච්චර ඇයෙන් රූප බලන අවස්ථාවල් තියෙද්දී කනෙන් ශබ්ද අහන අවස්ථාවල් තියෙද්දී නාසයෙන් දිව දිවෙන් කයින් එහෙම නැත්නම් හිතට ඕන ඕන දේවල් කරන්න පුළුවන්කම තියෙද්දී අපි මේ පොදු පහසුකම් ටිකක් ඇති තැනකට වෙලා මේ ගත කරන්න ගන්න තීන්දුවේදී අපිට දවන්න වෙන ඉන්ධන ප්‍රමාණය ගත කරන කාලය අනිත් කැටින් හම්බෙන ඇනුම් බැනුම් දිහා බලනකොට අන්න වගේ විශාල පිපිරීමක් තමයි ඒ ආරද්ධ වීදිදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පොළොට හැතැම්ම හයක් ගමන ලක්ෂ ගාණක් හැතැම්ම තියෙන වෙලාව. හැතැම්ම හයකින් උඩින් කක්ෂගත වීමක් වෙනවා. ඒතර අපි පොළොවේම තමයි හැබැයි පොළොවට ටිකක් උඩින් ඉන්නවා. ඒ වගේ තමයි අපි ඒ ගිහි ගෙදරක් නෙවෙයි. මොකද ගිහි ගෙදරින් පොඩ්ඩක් වෙනස් තැනක දැන් ගත කරනවා. මෙතන ගත කරනකොට හරියට ඒ ගුවන් යානය ඒ පාලක මැදිරියත් එක්ක සම්බන්ධතාව පවත්නවා වගේ අපිට ඉතින් අර වරින් වර අහලා බලනවා අම්මා තාත්තා රාසනීප තියනවාද මම එන්න ඕනේද අනම්මනම් කල්පනා කරන කල්පනාවල් තියෙනවා මොකද පුළුවන් තරම් බලන්නේ අතේ දුරින් පොඩ්ඩක් ඉන්න දෙනවනම් අඩු ගන්න මේ දවස් 10 එහෙම ඇඟීමක් තමයි හරීම අමාරුයි ඊට පස්සේ හැතැම් හයක් උඩට ගියාට පස්සේ ඒ විසිල්පේ උගන්වන්නේ මෙච්චරයි තප්පරයකට හැතපොන් 6ක වේගයක් ගන්න පුළුවන් නම් ඊට පස්සේ රොකට් එක දිගටම වැඩි කර කර කියන එක තමයි ඒක. බොහොම අඩු ගුරුත්ව ගුරුත්වාකර්ෂණ ශක්තියක් තියෙන උඩට ගියාට පස්සේ දවසකට හැතපොන් 25000 තියෙන මුළු පොළොවේම ඒක පැයක් ඇතුළත ඔගේ කරකවා ගන්න පුළුවන් වේගයක් කරන් දුන්නොත් රොකට් එකට ආයෙ තෙල් ඕනේ කරන්නේ නැහැ. බොහොම සුළු තෙල් ප්‍රමාණයකින් ඒ උඩ කැරකරක ඉන්න පුළුවන්. එතන ඉඳලා තමයි කල්පනා කරන්නේ කොයි වෙලාවෙද හඳට යන්නේ. ඒකට පුංචි රොකට් එකක් කියන ඕනේ කරන්නේ. මොකද ඉන් එහාට ගුරුත්වාකර්ෂණයක් නැහැ. ඊට පස්සේ තියෙන සාමාන්‍ය අජට අවකාශ ගමනක් තියෙන්නේ. පුංචි කෝණේ හදලා දීලා තෙල් ටිකක් දීපමුල පස්සේ ඔකට අපත්තු කරලා පස්සේ ඒ දිහාවට ඒක යනවා මිසක ආය නතර වෙන්නේ නැහැ. ඒ වගේ තමයි භාවනාවේදීතර මුල් ටික සතිය හදාගෙන සමාධිය හදාගෙන නැගිට්ටවා ගන්නවා කිව්වට පස්සේ ඒක විශාල වියදමක්, විශාල කැපකිරීමක්, විශාල පිපිරීමක්. ඉතින් එහෙම කරලා හදාගත්ත සතිය සමාධිය ආය නැති කරගෙන ආයතරයක් එහෙම පිපිරීමක් ඇති කරගන්න හදනවයි කියලා කියන්නේ හොද හොද මඩේ දැමිල්ලක්. පුදුමාකාර විදිහට අපි ඒකෙදී නොසලකලිමත් වෙනවා. වෙලාවක අන්තිමට හදාගත්ත මේ සතිය, එහෙම නැත්නම් ඇති කරගත්ත මේ සමාධිය කිසියම් වග විභාගකින් තොරව ආයෙත් ගිහිල්ලා කෙලෙස් සහිත පරිසරයක නිකන් කතා කර කර ඉඳලා මොනවා හරි දිහා බල බල ඉඳලා සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා. නැති කරලා ආයෙත්තරයක් උත්සාහ කරනවා ඒක ඇති කරගන්න. නිසා වීර්ය පිළිබඳව දන්නවා නම් නැත්නම් වීර්ය පිළිබඳ හැඟීමක් තියෙනවා නම් ඒ කෙනා උත්සාහ කරන්නේ මොකද්ද? යම් දවසක යම් වෙලාවක Tamanට සතියක් සමාධියක් ඇති වුණා නම් අන්නේ ඇති වෙච්ච සතිය සමාධිය හලහප්ප ගන්න නැතුව එහෙනම් දියාරු කරගන්න නැතුව වාෂ්පීකරණය වෙන්න දෙන්නේ නැතුව ඒක වසාගෙන අරසා කරගන්න දන්න එක තමයි යෝගාවචරකම කියන්නේ. එයදී මනෝට අපි හරි දුර්වලයි. ඒ මොකද හේතුව අපිම ඇති කරගන්න සතියට අපිම ඇති කරගන්න සමාධියට අපි ගරු කරන්නේ නැහැ. අපි හිතන එක අපව ගන්න පුළුවන් කියලා ඇත්තටම ගන්න පුළුවන්. නමුත් කණ්ඩ යන්න ගියාම නැවත නැවතත් නැවත නැවතත් ඇහෙන වීර්යයක් හදන්න වෙනවා. ඒකයි මේ සර්වචනාංශිකෙන් පස්සේ ලෝකේ භාවනා මධ්‍යස්ථාන කියන જાතියක් ඇති කරගෙන භාවනා ජීවිත කියන જાතියක් ඇති කරගෙන භාවනා ගුරුවරු ඇති කරගෙන තියෙන්නේ මෙන්න මේ ගත්ත ගැම්ම අතනෑර පවත්තන එකටයි. ඒකට අවශ්‍ය தত্ত্ব තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානයේ දෙන්න හදන්නේ. භාවනා කාලසටහනකින් දෙන්න හදන්නේ. කොහොම හරි කරලා කළු ලෑල්ලක චෝක් කැලකින් ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි නෙවෙයි සතිය කියන්නේ. එහෙම නැතුව කඩෙන් අරගෙන සල්ලි වලින් දෙන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඉන්ජෙක්ෂන් එකක් මාර්ගයෙන් දෙන්නත් බෑ. ඔපරේෂන් එකක් කරලා කරන්නත් බෑ. මොන්නම තාලකින්වත් දෙන්න බැරි සතියක් මෙතන තියෙනවා. ඒක කොහොම හරි කරලා සර්වඥාගේ ප්‍රයත්න ගැන අහන්න දෙයක් නැහැ. කොහොම හරි කරලා අවුරුදු 2000 ගානකට පස්සේ අපි කොහොම හරි ඒක අරගත්තට පස්සේ ඒක කඩා ගන්නවා. කැඩුවට පස්සේ ආයෙ ඇති කරන්න ගියාම ඇති වෙන පශ්චාත්තාපය තමයි අමාරු. ඒක නිසා අපි උත්හාන සම්පදා ආරක්ක සම්පදා කියන මේ දෙකෙන් උපයන්න විතරක් දක්ෂ වෙලාමදි උපයා ගන්නා ලද්ද ආරක්ෂා කිරීම පිළිබඳව ගරු කෙරුවේ නැත්නම් අපි අපේම අතීතයට නිග්‍රහ කරා වෙනවා. අපිම ඇති කරගත්ත සතියට අපි පුංචි කරලා සලකුවා වෙනවා. ඒ සතිය ඇති කරගත්තට පස්සේ අපිට කැප කරන්න වෙනවා නම් දර්ශන කාමයේ රූප බැලීමේ ආසාව කැප කරන්න වෙනවා නම් ශ්‍රවණ කාමයේ ඇහිීමේ ආසාව ගඳ බැලීමේ ආසාව රස බැලීමේ ආසාව සහ පහස ලැබීමේ ආසාව හරියට වීර්යයෙන් චෛසිකේ දන්නේ කන කරන්නේ ඒ ඕනම දෙයක් මේ ඇති කරගත්ත වීර්යයේ නාමයෙන් ඇති කරගත්ත සතියේ නාමයෙන් ඇති කරගත්ත සමාධියේ නාමයෙන් කැපකිරීම කරන්න ඕනේ අපි ඉතලා ඉතලා නම් සාමාන්‍ය දාන ගැන කතා කරනකොට දන් දෙන්නේ දස දාන වස්තුව. කෑම බීම ඉඳුන් හිටුන් යාන වාහන මල් ගඳ විලවුන් කියලා කියනවා. මෙතෙන්දි කැප කරන්නේ මොකද්ද? අපේ රුචිකත්වය. අපේ ගිජු බව. මට ආවල් දෙ නැතුව බෑ කියන එක නැතුව පුළුවන් ද කියලා බලන්න. ඒ හැම කැපකිරීමක් කරන්නේ නැතුව අර ඇති කරගත්ත සමාධිය ඇති කරගත්ත සතිය දිගට පවතින්නේ නැහැ. ඒ නිසා අමාරු හරිය තමයි අර වගේ අවස්ථාවක් අරගෙන වීර්ය පිළිබඳව හැඟීමක් ඇති කරගෙන අකුරෙන් කියන්න බැරි ඇඳලා පෙන්වන්න බැරි වෙන ක්‍රමයකින් අපිට සම්බන්ධ කරගන්න බැරි මේ සතිය ඇති කරගෙන ඒක ඇති කිර ඒක ඇති කරගත්ත ඒක ආරසා කර ගැනීම සඳහා කුමක් කළ යුතුද කුමක් අපි මොන විදිහේ වීර්යවන්තෙක් වෙන්න ඕනද කියලා පුළුවන් තරම් උත්සාහ කරලා බලනකොට හික්මීමම තමයි තියෙන්නේ පුදුමාකාර හික්මීමක් තියෙනවා. ඉතින් සරුවචනාංශයේ දේශනා පැත්තෙන් අපි මේ උද්දෘත කරලා ගන්නවා නම් උන්වහන්සේ සඳහන් කරනවා ඒ ඇතිවෙච්ච භාවනාවක් භාවනා මනාපයක් ඒකට කියනවා භාවනා රාම සහ භාවනා රතිය කියලා. භාවනා රාමයේ සහ භාවනා රතිය අපිට නැති වෙලා කම්මැලි වෙලා කුසීත වෙලා ලීන හිතක් ඇති වෙනවා අපිට බඩගිනි වෙනකොට. ඒක නිසා කුසීතයා, කම්මැලියා, බුබ්බඩයා බඩගිනි ආපුවාම භාවනා කරන්න බෑයි කියලා භාවනා බහා තබනවා. ඊට පස්සේ හුඳුට කාලා කෑවට පස්සේ බඩ ඉස්පුරුත්යි කියලා භාවනා කරන්න තු නිකන් ඉන්නේ. ඒ නිසා බඩගිනි කියන එකත් භාවනා නොකරන්න හේතුවක් බඩ පිරීලා කියන එකත් භාවනාවට කාරණාවක්. මේ තමයි කුසීත වස්තු. අපේ ජීවිතේට අපිට මෙහෙම අවස්ථාවල් තුනක් එනවා කැම් වේල් තුනක් අපි ගන්නවා ගිහිව ඉන්න කාලේ. ඒ සෑම කැම වේලකටම කලින් එන බඩගින්නත් කැමට පස්සේ ඇති වෙන්නේ බඩ පුරවා දාන ගතියත් අපි ඒකට කියනවා කැමතේ කියලා. ඒකත් නිසා භවනා නොකර ඉන්නවා කියලා සරුවචනාංශය සඳහන් කරනවා මේවා කුසීත වස්තු. නමුත් උන්වහන්සේ කියනවා වීර්යවන්තයා මොකද කරන්නේ? බඩ ගිනි වෙන වෙලාවට කල්පනා කරනවලු මගේ බඩේ බත් වැඩි වෙච්ච වෙලාවට ඉඳගෙන ඉන්න අමාරුකම තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඇඟ කර්මන්නේයි. නිසා මම මේ වෙලාවේ භාවනා කරන්න ඕනෑ කියලා. ඒක විරිය ආරම්භ වස්තුවක් කරගන්නවා කියනවා. බඩගින්න විරිය ආරම්භ වස්තුවක් කරගන්නවා කියනවා. ඊපස්සේ කෑවට පස්සේ කල්පනා කරනවලු මේ ණය ඇඟ හොඳට කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. විශේෂයෙන්ම බිම්බි මහකලින් භාවනා කරන අයට ඕන වෙලාවක උත්සාහ කරලා බලන්න භාවනා හරියට හරියනවා කාපු ගමන. හොඳට උදරේ පිම්බීම හැකිලිම පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඇත්ත මොකද කරන්නේ? හරියට මේක වාසියට හරවගෙන කෑව කාපු ගමම එක්ක සක්මන් කරනවා නැත්නම් ආයෙ පරියන්කට යනවා. ගිහිල්ලා අර ඇති වෙච්ච ඕජාව ශරීරයේ ඇති වෙච්ච අර හිතේ ඇති වෙච්ච පිබිදීම පුළුවන් තරම් උත්සාහ කරනවා අර දිගට ගෙනියන්න ගත්ත සතිය ගත්ත වීර්යය. ඒක නිසා කුසීතයා බඩගින්නට සහ බඩ මේ බඩ පිරිචි ගතියට සලකන්නේ නිදහසට කරනවා විදියට. විරි ආරම්භ වස්තු හලකන එකන ඒකම වීර්ය ආරම්භ කරන්න හේතුවක් කරගන්නවා. තව කෙනෙක් ගමනක් යන්න තියෙනකොට දීර්ඝ ගමනකට ගමනට කලින් කල්පනා කරනවා ගමනට ලෑස්ති වෙන්න තියෙනවා වැඩ තියෙනවා අස්පස් කරන්න තියෙනවා කියලා කාලතරණ පැත්තකට දාලා පුළුවන් තරම් භාවනා වෙලාව අතාරිනවා. ඒකල ගමන ගිහිල්ලා ආවට පස්සේ හිතනවා හරි මහන්සි ගමනින් පස්සේ නම් කොහොමඩක්වත් කරන්න බෑ ටික වෙලාවක් හිටියේ නැත්නම් ඔකට හින්දේයි කියලා ඒත් ගමනෙන් පස්සෙත් නිකයින්වයි කියන. අර සරුවචනන්දේ මතක් කරනවා වීර්යාරම්භ වස්තු කරන එක නා හිතනවලු මේ ගමන කියලා මැරලයිද කියන්න දන්නේ නැහැ. ඒක නිසා යන්න ඉස්සෙල්ලා මගේ වැඩිකමක් කරගන්න ඕනේ කියලා. ඒ ගමනට අවශ්‍ය දේවල් කෙරුවට පුළුවන් තරම් ඒ තමන්ගේ කාලසටහන අංග සම්පූර්ණ කරන්න බැරි නම් ඒකේ ඇට සැකිල්ලට ගැලපෙන ප්‍රමාණයවත් කරනවා කියලා. ඔය ආනාපාන සති භාවනාව පොත ලියන කාලේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කියුවා ඉතින් මම පැත්තකට ලයින් ලියපු එකයි කිරුවේ. උන්වහන්සේ කියපු දෙයක් තමයි භාවනා යෝගාවචරයාගේ යෝග ගැම්ම සතිය අකන්න භාවය එනිසා සතියේ සමාධියේ පැවැත්ම තියෙන්නේ හැමදාම ඒකීය කාලයක් දැන් කාලසටහනේ සෑහෙන ඒකී නියමිත කාලයක් අනිවාර්යෙන් භාවනාවට යොදවන්න වෙනවා එහෙම නොයදා හම්බෙන හම්බෙලා භාවනා කරන්න කිව්වොත් කවදාකවත් කෙරෙන්නේ ඒ යුනිවර්සිටි කිනකොට නිකන් විහිළුවට කියන කතාවක් තියෙනවා පාඩම් කරන්න එන කාලෙ වෙච්චාම ඉතින් කොල්ල තුන් හතර දෙනා එකතු වෙලා ඉන්නේ බොහොම කලාතුරකින් තමයි භාව මේ මේ පාඩමට බෙලෙමිනේ নানা ආකාර නිදාස කරුණු කී කියා දන්න හොඳට මේ භාගේ ළඟයි කියලා. ඉතින් ඔන්න බලනකොට නුවර රීගල් එකට හොඳ පිච්චර් එකකුත් ඇවිල්ලා. මේ හැන්දෑවරුවේ ගෑනු ළමයාත් එක්ක ඇවිදින්නත් කතා කරලා. පාඩම් කරන්නත් ඕනේ. ඉතින් ඒක නිසා ඒ හිතනවලු මේක මට දැන් මේක තීන්දුව කරන්න අමාරුයි කියලා සත පහක් උඩ දානවා. රජිනීගේ ඔළුව පැත්ත වැටුණොත් පිච්ච බලන්න යනවා. සත පහ කියන පැත්ත වැටුණොත් කෙල්ලත් එක්ක ඇවිදිනවා කෙලින් හිටියොත් පාඩම් කරනවා කියලා කියනවා. එහෙම තමයි අපි equal choice එක දෙන්නේ වැඩේට. භාවනා කරන්න ගියාමත් උහිත හපා අපි ඒකට පූර්ණ අවස්ථාවක් දෙනවා. හැබැයි සත පහ කෙලින් හිටින්න එතකොට තමයි අපිට භාවනා කරන්න පුළුවන්. මෙන්න මෙව අනිත් පැත්තට කල්පනා කරන්න කියලා විරිය ආරම්භ වස්තු ඇති කරගන්න කියනවා ගමන් යනවයි කියලා. ඒක නිදාහතර කාරණාවක් කරගන්න එපා. ගියයි කියන්න තියෙනවයි කියලත් එහෙම නැත්නම් ගිහිලා ආවයි කියලත් මේ විදිහට අයින් කරන්න ගත්තොත් අපිට භාවනා කරන්න වෙලාවක් ඉන්නේ. ඒ වගේම සමහර වෙලාවට අපිට අසාධ්‍ය රෝග ඇති වෙනවා. රෝග ඇති වෙගෙන එනකොට රෝග ලක්ෂණ මාරාන්තික වෙනවා. අපිට දැනෙන්න පටන් ගන්නවා මුළු ඇඟටම අමාරුයි මොකක් හරි භයානක රෝගයකට එන්න හදන දැන් කාලේ තියෙනවා කැන්සර් එකක්. එහෙම නැත්නම් ඔය ඩෙන්ගු උන, මී උන, ඇඟ අම්බර වගන තමයි එන්නේ. ඉතින් එනකොට කුසීතයා අපෝ මේකට දැන් භාවනා කරලා ළඟා මාරුනොත් එහෙම උන අමාරු වෙනවා ඇඟ රිදෙනවා ඒක නිසා ඉක්මනට පුතිය ගන්න ඕනේ කියලා පුළුවන් තරම් හේතුවක් කරගන්නවා වැඩ බහා තබලා පුතිය ගන්න. ඒක කොහොම හරි කළා ලිදී සනීප කරාට පස්සේ ඉතින් මේක විවේක ගන්න වෙලාවක් එනවා. ඒතෙදී සාමාන්‍ය ආහාර සහ ඉරියව් පවත්වන්න ඒ කාලෙදිත් පුළුවන් තරම් කියනවා දැන් මේ වෙලාවේ භාවනා කරුවොත් එහෙම මේ ලිදී සූවීම පමා වෙයි කියලා ඒක කියලා තරම් දාන අයින් කරනවා. සර්වචන්සේ කියන මේ තුන්වෙනි කුසීත වස්තුව. විරිය ආරම්භයේ පිළිබඳ කතා කරන එක ලෙඩ වෙන්න ඉස්සෙල්ලම කල්පනා කරනවා දැන් මේ යාන්තම් රෝග ලක්ෂණ මතුවෙන වෙලාව මේක මාරාන්තික ලෙඩක්. මරණයටපත් වුනොත් මට වෙන්නේ 80න් මැරෙන්නයි. කලබල හිතින් මැරෙන්නේ. ඒ නිසා මරණයට සූදානම් වීමක් වශයෙන් මම පුළුවන් තරම් මේ හම්බෙච්ච විවේකයේ ධර්ම විවේකයක් වඩපත් කරගන්නවා භාවනා කරනවා කියන්නේ. සනීපුණාට පස්සේ කල්පනා කරනවලු මට මේ එදා සනීපතත්ව නිසා ඒ කාලේ ටිකේ දිනචරියාව කරගන්න බැරි වුණා. එකලීරු කාරණා ටික කෙරෙන්න ඕනේ නිසා මම වෙනදාට වැඩි ටිකක් භාවනා කරන්න ඕනේ කියලා පුළුවන් තරම් එකට භාවනා කරනවා කියන්නේ. එතකොටත් අර කුසීත වස්තු එකම ඒකම නිදහස කාරණාවක් කරගත්තට විචාරම්භ වස්තු කියන එක නා වීර්යයට හේතුවක් කරගන්නවා කියන්නේ. ඒ වගේම සීතල ඇති වෙනකොට උණුසුමේ උග්‍ර වෙනකොට උණුසුම හෝ සීතල ටිකක් ආන්තිකව යනකොට අර වගේ කුසීත වස්තුවට සලකන එක න විජහාට මේ වෙලාවේදී ඇඟ බොහොම දුර්වලයි ඒක නිසා මට භාවනා කරුවොත් එහෙම ලෙඩ රෝග වෙන්න පුළුවන් කියලා සීතලට පෙරවගෙන පැත්තකට නැත්නම් උණුසුමට විවේක ගන්න. ඊට පස්සේ ඒකෙන් ඇඟ නිදහස් වුණාට පස්සෙත් ඇඟ සකස් කර ගන්න ඕනයි කියලා ඇඟ කෙරේ ආසාවෙන් ජීවිතය කෙරේ ආසාවෙන් උණුසුම වැඩි කියලා හෝ සීතල වැඩි කියලා හෝ පස්සේ හෝ ඒකෙන් මගහරිනවා. නමුත් විද්‍යාරම්භ වස්තු කරන එකන අනිවාර්යයෙන්ම ඒකදී අර ලස්සන අටුවා කතා පෙන්නලා දීලා තියෙනවා. ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා ඒ නේවාසික ස්වාමීන් වහන්සේ කියලා කියනවා ස්වාමීන් වහන්සේ මේ කාලේ හුඟක් සීතලයි. ඒක නිසා මේ සෙම පින්න අමාරු හැදෙනවා එළියේ ඉඳපයි කියලා. අලහම්දුල් බොම් හොඳයි කියලා මුල්ලු රෑම එළියේ කියලා. එළියේ ඉඳලා දිගට භවනා කරලා ඊට පස්සේ රාගන්තුක ස්වාමීන් වහන්සේ ඊලා කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ මේ කාලේ අපිවත් එළියේ ඉන්නේ බොහොම සැරයි මම ඔබ වහන්සේට කිව්වේ මේ ලෙඩ වෙන්න නිසා ඒ වුණාට ඒක ගණන් ගත්තේ නෑ වගේ කියලා. ඊට පස්සේ නෑ ආයසුතුන් ඒ ලෙඩ වෙනවට බයෙම තමයි මම එහෙම හිතියේ කියලා කිව්වා. ඒ ඇයි කියලා හවලු. මට මේ වෙලාවේදී මේ භාවනාවක් කරගෙන මේ ජීවිතයේ නිවන් දකින්න බැරි වුණොත් මම ගිහිල්ලා වැටුනොත් බැරි වෙලාවත් සීත නරකෙට ඒකෙදි තියෙන සීතල මේ වගේ මනින්න පුළුවන් එකක් නෙවෙයි. ඒකේ තියෙන භයානකම ගැන දන්න නිසා මේ සීතල මට දරන්න පුළුවන් නේ. පුළුවන් දැරීම අවස්ථාවේදී මම මේ සීතලේ කොහොමද සතිය පවත්වන්නේ මේ සීතලේ කොහොමද මම සමාධිය පවත්වන්නේ කියලා උත්සාහ කරා ඒ සීතලෙන් ඇති වෙන භයානකම ගැන මම වැඩියෙන් සැලකන නිසා එහෙම කරේ කියලා. ඒකට රාගන්තික ස්වාමීන් වහන්සේ දැනගෙන තියෙනවා මේ හිතුවක්කාරකමක්වත් නොදනෝකුත් නෙවෙයි මේ සංවේගය පහල කරගෙන තියෙන්නේ මේ සංසාරය මේ පෙන්කල කියලා පෙන්කල කියලා ඉන්නේ අර කක්කොට්ටා වතුර ටික රත් වෙන ගමගේ තමයි දීපදී මොළවන තෙක්දිය සැලී සැපයක් නැයි සැපයක් යයි කකුලෝදී කෙලියේ කොයි වෙලාවෙ ගිනි මොළවයි දන්නේ මොළවපු ගමන් කක්කොට්ටා උඩ පැත්තට යනවා පෙන දාන්න පටන් ගන්නවා එතකන් තමයි මේ තෙල්ලම කුමන නැටුම් කෙලි කවට සිනාදා කියලා මේ ටික කරන්නේ. හොඳට සංවේගය පහළ වෙච්ච එකනට මේවදී ආ කල්පනා කරලා බලනකොට හිතෙනවා අපිට මේ හැමදාම හම්බ වෙද මෙහෙම භාවනා කරන්න අවස්ථාවක්. මේ හම්බ වෙච්ච එකෙත් අපි මේ පුංචි පුංචි නිදහස කාරණා අයින් කරලා දාන්න අනිදාහින් කරන්න ගත්තොත් කවදාද අපිට භාවනා කරන්න වෙලාවක් හම්බ වෙන්නේ කියලා නිතරම ඒ කුසීත කාලේ උබ්බඩ කාලේ කම්මැලි කාලේ ගත්ත නිදහසට කරුණු ඒකම අනිත් පැත්ත හරවන්න ඕනේ. අරෝලේ වල විනීත මේ විදි ආරම්භ වස්තුවක් වාටපත් කරගන්න ඕනේ. මම අර බුරුම ඉන්න කාලේ අපිත් එක්ක හිටිය දවස් සිංහල ස්වාමීන් වහන්සේලා තුන්නම භාවනා මධ්‍යස්ථානයේ. ඉතින් මේ තුන්නම කමඨහං සුද්ධ කරන්න යන වෙලාවේ සිංහලෙන් වාර්තාව ලියලා දෙන්න ඕනේ. මම මේක ඉංග්‍රීසියට දාගෙන අපි හතර දෙනා මේකවර යනවා. ඉස්සල්ලාම අපිට අවස්ථාව දෙනවා. ඉතින් මම ගියාම ඒක එක නම ඉදිරිපත් කළා. ඒගොල්ලන්ගේ වාර්තාව කියවනවා. කියවපුවාම මේ සායඩෝ ඒක අහගෙන ඉඳලා මේ දෙන උපදේශ ඒ කටියට සිංහලෙන් ලියලා දෙනවා මම. ඉතින් ඒක නිසා මම කියලා තිබුණා මට දවස් දෙක කරලා කමඨාන් සුද්ධ කරන්න තියෙනවා. කමඨාන් සුද්ධ කරන දවසේ උදේ වෙනකොට මට ලියලා පොත් කෙනක් තියන්න ඕනේ කියලා. ඇත්තට මේ සංසල මට වැඩි වැඩිමල්. නමුත් මේ ඉවිසුමේ අපි හිටියා. ඉතින් එක දවසක් ඒ එක ස්වාමීන් වහන්සේ නමක් මම නිදාගත්තට පස්සේ මම කාමරේ ඇතුළට ගිය වෙලාවේදී දොරේ ගහලා ගිහිල්ලා තිබුණා පොත ලියලා තිබුණා ඒකේ මේ මට අද ටිකක් අසනීප නිසා මම කමටහන් සුද්ධ කරන්න එන්නේ නැහැ කියලා. මං ඊගේ රතු පෑනකින් ලිව්වා කුසීත වස්තු අරික්කාලක් කියලා ලියලා තිබ්බා මං. කියලා පොත ලියලා මං කාමරය ඇතුළටලා හිටියා. අර හඳුරු ඇවිල්ලි වෙලා පොත අරගෙන ගිහිල්ලා උඩටම කේන්ති ගිහිල්ලා. කේන්ති ගිහිල්ලා මයිලකට ඇවිල්ලා කිව්වා මේ භවනා කරන වෙලාවට මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වා මේ එහෙම අපිට මේ මෙතෙන් ආවයි කියලා එහෙම ලෙඩ වෙන එක වළක්වන්න පුළුවන්ද? ලෙඩ වෙච්චාම එහෙම කරන්න පුළුවන්ද? මං ගොනේ අනේ මං එහෙම මොනවාක්වත් කියව නෙමෙයි මේ ලෙඩ වෙන එක පිළිබඳව බුදුහාමුදුරුව පොතේ ඔහොමම ලියලා තියෙනවා. ඒ ලියලා තියෙන එකෙන් අටෙන් එකක් තමයි මේ. ඒ නිසා මේ කුසීත වස්තු අටෙන් එකක් කියන එක තමයි කුසීත වස්තු අරිකාලක් කිව්වේ. අනේ ස්වාමීන් වහන්සේ අපි වගේ මිනිස්සු <clears throat> ලංකාවේ ඉඳලා ආවිල මෙහෙට ඔව්වත් නිදහතර කණු කරගත්තොත් අපි මොනවද ගෙනියන්නේ ලංකාවට? එතකොට අපිට භාවනා කරන පිටරට අයට උඩටට්ටුවේ සායරෝගේ ගෙවල් හැදෙන කාලේ භාවනාත්ත හැදෙන කාලේ සායරෝ කාමරේ ඉස්සරහා තිබුණ පොඩි වැරද්දා එකක් වගේ එක තමයි ඉඩ දීලා තිබුණේ. නැත්නම් අපිට ඇති වෙන්න ඉඩ තිබුණා. අපි පහු කරගෙන යන්න ඕනේ යට තට්ටුවේ පුංචි කාමරයක ඒක තමයි කාන්තාවන්ට භාවනා කරන්න දීලා තියෙන්නේ බුරුමයායට. ඔය එක්කෙනෙක් විශ්වාස කරන එකක් නැහැ. එතන ඒකට වාඩි වුණාට පස්සේ කාන්තාවන්ට ඉඩ නැහැ. සම්පූර්ණ මෙහෙම කකුල් දෙක දිග ඇරලා ඉඳගෙන වාඩි වෙන්න බෑ. කෙලින් කටින් ඉඳගෙන පැය භාවනා කරනවා. ඒ පඩිපෙළ නගිනකොට මට තේරෙනවා අනේ මේ මිනිස් එන්න තියෙන උනන්දුව අනිත් එක නැග කකුලේ හැප්පිලා. මෙන්න කරන්න දෙයක් නැහැ. බස් එකේ හිටගෙන යනවා වගේ. හරියට පැය වාඩි වෙලා ඉන්න මං ගා ස්වාමීන් වහන්සේ කියලා පොඩ්ඩක් විනාඩි 5ක් පහුවෙලා කියලා පොඩ්ඩක් බලන්න කොච්චර උනන්දුවෙන් කලින් ඇවිල්ලා ඉඩමක් අරගෙන අනික් කටියත් එක කරන භාවනාව දිහා බලනකොට අපි මොනවද මේ කියන කතා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ආයෙත් ගිහිල්ලා භාවනා කරලා විස්තර ටිකක් ලියලා කරලා දුන්නා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ නිසා අපි නිකන් මේ විරිය ආරම්භ පැත්තත් කුසීත වස්තු පැත්තත් දිහා බලනකොට අපි ළඟ යම් දැනුමක් තියෙනවා. හැකියාවක් තියෙන සේරම වැඩ කරන්නේ අපිට විරුද්ධව. සද්ධාව ඉස්සර වුණාට පස්සේ වීර්යය ඉස්සර වුණාට පස්සේ මේ නිදහසට කරුණු කීම කියන ඒක අර ලංකාවේ බයිල් එකක් තමයි කියනවා මම නිතරම කියන්නේ ඒකයි. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියනවා නැත්නම් හදලා කියනවා. භාවනා කරනකොටත් ඔච්චරයි කියන්නේ. ඒ කියන කාරණා දිහා බලනකොට බුද්ධ ආදී උත්තරමන් වහන්සේ නමකට අපේ හිත පේනවා නම් අපි මේ කරන වංචාව අපි මේ කරන කුසීතකම බුබ්බඩකම අනුව අපිට කොච්චර විඳවන්න වෙනවද කියලා සම්පූර්ණ සංවේග පහල කරගන්න ඕනේ. කාටද අපි මේ නිදහසට කරුණු කියන්නේ? මොනවා කිව්වත් අපිට මේ ආපහු කැපිලා එන්නේ අපිට හෙට මෙච්චරක්වත් විවේකයක් ලැබෙයිද මෙච්චර සෞඛ්‍යයක් තියෙයිද මෙච්චරක්වත් රටේ සාමේ තියෙයිද කාටවත් කියන්න බෑ එනිසා මේ අවස්ථාව හම්බෙච්ච වෙලාවේදී ඒ කරගැනීම සඳහා වීරියක් උම්දා අරමුණලද වීරියක් නැත්තම් එහෙම කෙනෙකුට මේ බුදුහාමුදුරුවෝ පෙන්න මේ නෛර්යානික සී සද්ධර්මයක රස බලන්න අමාරුයි. ඉතින් මේකෙදී අබේරාජ කුමාරයෝ යුද්ධ දක්ෂයෙක් ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් මේ වගේ මේ භාවනා කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් නැත්නම් ඔබ හන්ද කාටද මේ වගේ භාවනා උගන්වන්නේ කියනකොට බුදුජානනාංශය අබේරාජ කුමාරයන් අහනවා ස්වාමී හොඳයි මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමති විදිහට උත්තර දීපන් කියලා. කියනවා උඹට හස්ති ශිල්පයේ තේරෙනවනේ. යුද්ධට ඇතෙක් මෙහෙවන හැටි. ඒක ලැතා අරා වාඩි වෙලා ඉඳගෙන ඇතින් එන ඊතල පහර විදගෙන හෙල්ලේ අතර තියාගෙන පලිහාතේ තියාගෙන යුද්ධ බිමේ හස්තියා මෙහෙවන හැටි ඔබ දන්නවනේ. ඒක මගේ ඒක මගේ ශිල්පේ මම දන්නවයි කියන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා උඹෙන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම ඔබතුමාට මේ හස්ති ශිල්පේ දක්ෂයි. ඒ නිසා මමත් කැමති පුහුණු වෙන්න කියලා. ඔබ ඔබතුමා ඔබ මොකද කියන්නේ? ඒන මිනිස්යාට සද්ධාාවක් නැත්තම් මේක පිළිබඳ ඇදහිල්ලක් නැත්තම් එහෙම නැත්තම් මේ මිනිස්යාට ලෙඩ රෝග නම් නැත අපිට යන්න තිය පොයවත් ඇවිද ගන්න බැරි නා ඒ වගේ මේ මිනිස්යා උඹගේ ශිල්පයට ගලපන්නේ නැති ගරු කරන්නේ නැති ෂට වූ මායාවිය ගති තියෙනවා නම් ඒ වගේ මිනිසට වීරියක් කියන එක නැත්තම් ප්‍රඥාවක් නැත්තම් ඔබ මොකද කරන්නේ මේ මිනිසයා බාර ගන්නවද මගේ මේ ශිල්පෙ දෙන්න නැද්ද කියලා. ඒසොට අබේ රාජකුමාර කියනවා සාංශු පහම ඕනේ නෑ. ඔය එකක් නැත්තම් ඒත් බෑයි කියලා කරන්න. පහම නැති කෙනා ගැන කතා කරන්න දෙයක් නෑ කියලා. ඊට සරුවචනාද කියනවා මයි ළඟට ශිල්ප ඉගෙන ගන්න આવොත් මේ ගඟ දෙක ඉහළට පීනන හැටි ඉගෙන ගන්න. කෙලස් කපාගෙන යන ගමන ඉගෙන ගන්න. මාත්‍යයන්ට කියනවා තථාගතයන් වහන්සේගේ බෝධිය පිළිබඳ ඇදහිම ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ සෞඛ්‍ය සම්පත්තියක් තියෙන්න ඕනේ. වංචක බව ചാටු කතා ෂටමායාවී නැති වෙන්න ඕනේ වීර්යවන්ත වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. එතකොට මේ බෝධි රාජකුමාරයා කියනවා ස්වාමීන් වහන්සේ එහෙම සද්ධාව ඇතිනම් අල්පබාධන දෙද රෝග නැතිනම් මේ ෂටමායාවී නැතිනම් වීර්යය තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා ඔය එකක් තිබුණත් ඇති උගන්නන්න කියලා. ඒ එක ಗುಣ ධර්මයක් තියෙනවා නම් හරියට ඒ මිනිස්සයා පන්තිර ගන්න වටිනවයි කියලා. ඒකයි මේ irdipaad ධර්ම වල උගන්වන්නේ ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා. සමහරකට ලොකු කුසල ඡන්දයක් තියෙනවා. ශ්‍රද්ධාවක් තියෙනවා. අනික් කිව නැති වුණාට එයා පන්තිර ගන්න වටිනවා. වීර්ය තියෙනවා නම් විදේචයිසික තියාගෙන ඒ මනසට අනික් මොනව නැති වුණත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක හදලා දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එතෙන් චිත්ත අධිෂ්ඨාන ශක්තිය තියෙන කෙනෙක් ඉන්නවනේ බැලු බැලමට මේ මනුස්සයා ලෙඩෙක් වගේ පේනවා. අනික් කටියා ගැන වැරදි චරිත හතික තියෙනවා. එහෙම අදිෂ්ඨාන ශක්තිය තියෙනවා කරන්න පුළුවන්. විමසුන් නොවන කියනවනම් විමර්ශනා නොවන ඒත් පුළුවන්. ඒ නිසා මේ වීර්ය චෛසිකය පිළිබඳව බලනකොට අපි විහිං තමයි ඒ අපිට ලැබිලා තියෙන අවස්ථාවල් දුර්වල කරගෙන ඒ වැඩේ කරන්නේ නැත්තේ අපි ඒක ඉවරලා ඒක මේ හේතුවක් කරගන්නවා කාරණාවක් කරගන්නවා ඒකල අනුන්ටත් කියනවා මේ මේ දේවල් නිසා බෑ කියලා. මොහොත් ඒ කුසීත වස්තු සහ විද්‍යාරම්භ වස්තු දිහා බලනකොට සරුවචනාංශ මේ එකක්වත් දැකලා නැතුව නෙවෙයි. උන්වහන්සේ ඒ පාරමිතා පුරණ කාලේ මේ සෑම දෙයක්ම වැරදිටත් කරලා තියෙනවා හරියටත් කරලා තියෙනවා ආනිසංසත් දැකලා තියෙනවා ආදීනවත් දැකලා තියෙනවා දැකලා තමයි මේ බණ දේශනා කරන්නේ ඒක නිසා කාටවත් මිනිස්සෙක් වුණාට පස්සේ කිසිම කෙනෙක් නුසුදුස්සෙක් නෙවෙයි ඕනම මිනිස්සෙකුට ඒක කරන්න පුළුවන් සමහර විටක සද්ධාවෙන් ඉස්සර වෙලා යනවා. සමහර විටක වීරියෙන් ඉස්සර වෙලා යනවා. සමහරට අදිෂ්ඨාන ශක්තිය ඉස්සර කරගෙන යනවා. සමහරට බිමසුන් නොන ඉස්සර කරගෙන යනවා. ඇත්තටම අපි බැලුවොත් අපේ චරිතයේ මේ කොයි එකද ඉස්සර වෙලා තියෙන කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය කරන්නේ මේ සෑම දෙයකටම ගෞරව කරගෙන මේ වීරියම ඉපදී යුත්තක් මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ කවදාකවත් කුසීත වෙලා නිදාතර කර්ම කියලා ලද අවස්ථාව ක්ෂණ සම්පත්‍ය අපි පන්නගත්තොත් මට මතකයි හොඳටම මතකයි අපි ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 92ක් ආයු අනන්දලා පිටුමා මේ අපවත් වුණා අන්තිමටම කියපු බණ මම තමයි ඒ කාලේ රෙකෝඩ් කරුවේ මට එන්න පමා වුණා කැසට් එකක් දාලා රේඩියෝ එකක් මේ කැසට් ප්ලේයර් ළඟ තිබ්බ කවුරක්වත් ඕන් කරලා තිබුණේ බණ රෙකෝඩ් උනේ නැහැ ඒකදී උන්වහන්සේ සඳහන් කරා නියම වෙළඳපොළක් ලැබිලා ඒ වෙළඳ පොලේදී වෙදකම වෙළඳාම කරගන්න බැරුව වෙළඳ පොල ඉක්මවලා ගිහිල්ලා අනේ අපරාධය අතින් මේ බඩු ටික වීදා විකුණා ගත්තා නම් හොඳ ගාණක් ලබා ගන්න පුළුවන් වෙයි නේ කියලා පශ්චාත්තාප වෙන වෙළඳ පිටසක් වෙන්න එපයි කියලා කිව්වා. හම්බෙච්චලා වැඩේ කරගන්න ඕන. අපි හිතාන ඉන්නවනම් අපිට ඉස්සරහට හම්බ වෙයි කියලා. ඒක නිකන් බුබ්බඩකමට හිතන හිතවිල්ලක් විතරයි. කොයි වෙලාවෙද විශ්වාස කරන්න බෑ. ඒ නිසා හම්බෙච්ච අවස්ථාවේදී මේ ප්‍රධානියාංග අපි ළඟ නැතුවා නෙවෙයි. ඒවා දිනු කරගන්න ඕන. හොඳට දිනු කරගෙන අපිට ඇත්තට ආදර්ශ පෙන්වන්න කවුරක්වත් මේ ලෝකේ නැහැ. අපේ තියෙන බුදුහාමුදුරන්ගේ ආදර්ශය, රහතන් වහන්සේලාගේ ආදර්ශය, උන්වහන්සේලා ඉව සඳහා කාය ජීවිත නිර්පේක්ෂව වැඩ කරපු නිසා ඒ කැපී පෙනෙන චරිත අද සූත්‍ර පිටකේ ඒ වගේම අටුවා කතාවල හරියට සඳහන් වෙලා තියෙනවා. ඒක පුළුවන් තරම් කියවලා අවබෝධ කරගෙන ඒ නිදහතර කරුණු කියලා කාට කියන්නේ? අන්තිමට වෙන්නේ භාවනා කරගන්න බැරුව අපාය යන්න වුණොත් යම රජුරණ තමයි කියන්න වෙන්නේ කියලා. මෙන්න මේකයි කියලා. යම රජුර මොනක්වත් අහන්නේ නැතිලු. මොන්නම දෙයක්වත් අහන්නේ නැතිලු. උඹට උඹ ඉල්ලුවේ මොකද්ද? බුද්ධෝත්පාද කාලයක් කියලා දුන්නනේ මං. ඔබ පින්කල ඉල්ලුවේ මොකද්ද? manussාත්ම භාවය දුන්නනේ. ඇහැ කන දිවනාදී ඔක්කොම ඉල්ල ඔක්කොම දුන්නනේ. කල්යාණ මිත්‍රයෝ ඉල්ලුවා දුන්නා. ධර්මයේ ඉල්ලුවා දුන්නා. සේරමත් දීලා බායත් මොකටද මෙහි ආවේ කියලා අහනවා. පුළුවන් නම් නිදහසට කාරණා කියන්නේ කියලා කියනවා. බැරි වුණොත් යම පල්ලෙකට බාර දෙනවා. බැරි වෙලා හරි කියන්න පුළුවන් වුණොත් එමය දේවදූත සූත්‍රයේදී මට පුළු පුළුවන් වෙලාවදී මම මෙන්න මෙහෙම වැටක් පින්කමක් කරලා තිබුණායි කියලා අර ප්‍රශ්න කරන වෙලාව හරි කිව්වොත් එහෙනම් අවස්ථාවක් දෙනවයි කියලා දිවි ලෝකේ යන්න දෙනවයි කියලා කියනවා. එහෙම නැතුව මේ හේතු කරුණු වලින් ඇති වැඩක් නැහැ. ඇත්තටම කියනවා නම් ඒ හේතු කර්ම දැක්වීමම ෂටමායාවිකමක්. අපිටම අපි වංචා කර ගැනීමක් මොනම විදියකින්වත් අර වැඩි වෙන්න පුළුවන් මේ නෑ බෑ කියන දෙක තියාගන්න එපා තමන්ගේ ඩික්ෂනරි එකේ. ඇයි බැරි කියලා බලන්න. මොනවද නැත්තේ කියලා බලන්න. බලනකොට මොනවත් නැති බැරි කමක් නැහැ. ඒ නිසා කවදාකවත් එපා මොනම දෙයකටවත් චෝදනා කරන්න. කවදාකවත් එපා මොනම දෙයකටවත් අයිතිවාසිකම් කියලා සටන් කරන්නේ. ඒක තුච්චයි. ඒක නීචයි. අපිට මේ හම්බෙලා තියෙන මේ ඔක්කොම දිහා බලනකොට තවත් මොනවද අපිට අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා විරිය ආරම්භ කරගන්න අපිට මේට වැඩිය හොඳ වෙලාවක් හම්බ වෙන්නේ නැහැ කියලා භාවනාදී. හරි ගියත් භාවනා නම් හරි නොගියත් ඒ වී ආරම්භ කතා නැත්නම් හිත රත් කරගන්න හැටි හිත උනන්දු කරගන්න හැටි දන්නවනම් අපිට හම්බෙන සෑම චිත්තක්ෂණයකම අර පවු නොකරන පැත්ත කියන එක. කුසල් කරන පැත්තක වරද දැම්මත් පවු නොකරන පැත්ත කරගන්න අපිට ශක්තිය තියෙනවා. ඒක නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ Taman මෙතෙන්ට එන ticket මොන්න තරම් ආයෝජනයක් කරලාද අපි මේ වටිනා චිත්තක්ෂණය ලබාගෙන තියෙන්නේ. ඒ ලබාගත් චිත්තක්ෂණය පොඩ්ඩක් අර කාරි ගියේ නෑ කියලා මේක හරි ගියේ නෑ කියලා හිත වට ගන්න නැතුව තමන් අරගෙන තියෙන යෝධ බල යෝධ පරාක්‍රමයෙන් කරගත්ත ශක්තියම ඉස්සරහින් තියාගෙන බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලාම ආදර්ශය ලැබගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒ ගැම්මම ඒ ඇති කරගන්නා වූ ඒ කුසල ශක්තියම පුදුම විදිහට හිත, කය, වචන උණුසුම් කරගෙන තව තවත් ඒ ආකාර වූ වීර්යවන්ත පුද්ගලයන් දිහාවට යනවා මිසක් ආය කුසීතෙන් අතරට වැටෙන්නේ නැහැ. ඒක යම් ප්‍රමාණයකට අත්‍තර රත් කරගත්තට පස්සේ ඒක විසින්ම ගෙනියන ඉදිරියට ගෙනෙන ශක්තියක් එන්න පටන් අර ගන්නවා. එnde එnde එnde එnde Java කැවෙන ශක්තියක්. කෙසේ නමුත් මේ වීර්ය පිළිබඳව සාකච්ඡා කළ යුතු ආශයක් අරුන් තියෙන නිසා මම අද බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනාව එක සම්පූර්ණ කරන්න මම හෙටත් බලාපොරොත්තු වෙනවා මේ අද වීර්ය පිළිබඳ ඇති කරගත්ත පදනම මත ඉහළට යන පග්ගහිත විරිය පරිපූර්ණ විදි ආකාරයෙන් භාවනාවේදී කොහොමද මේක බලපාන්නේ කියලා සාකච්ඡා කරන්න මේ වෙනකොටත් අපි පැයක පමණ කාලයක් දේශනාව සඳහා අරගෙන තියෙන නිසා මෙතනින් මම දේශනාව අද නතර කරනවා සියලු දිනාටම තම දැනට කරගෙන යන වැඩ අපිට වෙන කිසි කෙනෙකුගේ සරණක් නැහැ තමන්ගේම අරගෙන ගිය සරණ තමයි තියෙන්නේ කියලා ඒකට නිග්‍රහ වෙන විදිහට ආපස්සට කකුලක් තියන්නේ නැතුව අපටි වාණිව හැරලා බලන්නේ නැතුව අසන්තුෂ්ඨිකව ලැබිච්ච දේ පිළිබඳව සතුටු වෙන්නේ නැතුව ආධ්‍යාත්මික පැත්තේ ඉදිරියට යන්න යෝධ බල යෝධ වීරි ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා